පින්වතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 33 වන සතිය අදින්න ආරම්භ වෙනවා. අද දවසේ පටන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇසුරෙන් උතුම් ධර්ම දේශනාවන්, ඒ වගේම ධර්ම සාකච්ඡාවන් ඔබට අපට මෙත්වින් කියා දෙන්නට සූදානම්. එසේනම් අද දවසේත් සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘ වර පූජනීය උතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම්සභා මස්තකයට පිළිගනිමු. සාදු සාදු සාදු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 ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සතු සතු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය નિවර්දිව සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා හැම කෙනෙක්ම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ගිය සතිය පුරාවට අපි සාකච්ඡා කරේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි. ඒ පිළිබඳව නොඒකුත් කරුණු සාකච්ඡා කරා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ කතා කරන්න මේ සතියේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන. මම හිතන හැටියට අපිට මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී සති දෙකක්වත් කතා කරන්න වෙයි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. උත්සාහ කරලා බලමු අපි මේ සතිය පුරාවට මේ කාරණා සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ මොකද කාලයක් ගන්න වෙන්නේ කරුණ ටික කතා කරන්නේ නෙවෙයි ප්‍රායෝගිකව අපි කොහොමද මේ ස්ථාන මේ තැනට පැමිණෙන්නේ කියලා. ඉතින් කතා කරද්දී මේ වෙනකන් කතා කරපු දේවල් සාරාංශයක් වශයෙන් මතක් කිරීමකුත් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද මේ අපි මේ ජීවිතය පිළිබඳව කොහොමද ධර්මය තුළින් පෝෂණය වෙන්නේ කියලා ක්‍රමානුකූලව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා එන්නේ කොහොමද කියලා පෙරේදා දවසෙත් අපි සෙනසුරාදා දවසෙත් ටිකක් වැඩිපුර සාකච්ඡා කරා ප්‍රායෝගිකව කොහොමද සීල සීලයෙන් පෝෂණය වෙලා ක්‍රමානුකූලව අපේ හිත ඉන්දිය සංවරය ආදී ඇති කරගෙන ආහාරේ මාතනතාවය, ජාගාරය අනුയോഗය මේ වගේ දේවල් අපේ අපි নিরතුරුව උනන්දුවක් ඇති කරගෙන ලොකු කැමැත්තක් ඇති කරගෙන මම මේ ගෙවන ජීවිතේ ස්ථීර සැනසීමකට මට මේ ගෙවන විදිහටපත් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැති බව දැනගන්න ඕන මේ වෙනකොටත් හරියට නිකන් යම් යම් තැන්වලට ඇදීලා යන ගතියක් අපේ සිත තියෙනවා යම් යම් දේවල් වලට ඇදිලා යන ගතියක් තියෙනවා ඒවායින් ගැලවෙන්න බැරි ගතියක් තියෙනවා. එකම රූපයේ ඉල්ලන ගතියක් හිතේ තියෙනවා. එකම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා ඉල්ලනවා අපේ හිත. දුන්න නැත්නම් හිත අපිව දුකටපත් කරනවා. පුංචි ළමයෙක් වගේ. එයාට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ, හුරතල් කරලා තියාගන්න ඕනේ. නේද? ඉතින් ඒ සිදවන්නේ නැති වෙන්න අපි මේක සමතුලිත කරලා තියාගන්න වෙලා තියෙන්නේ. ඇත්තටම ළමයෙක් නලවලා තියාගන්නවා වගේ තමයි. ළමයා පොඩ්ඩක් අතන දඟ කරනවානේ. දඟ කරලා මොකද කරන්නේ? රිදවනවානේ. නේද? එයා කෑ ගහනවා. ඉතින් එයාව අපි දන්නවා යාව නිකන් ඇවිස්සෙන්නේ නැති වෙන්න ගානට පරිස්සමෙන් ඉල්ලන දේවල් දීලා තියාගන්න ඕන වගේ අහන්න තමන්ගේ හිතෙන් හිත ඉල්ලන ඉල්ලන දේවල් දීලා නේද? දුන්න නැත්නම් එයා හරියට මට රිද්දවනවා. හරියට රිද්දවනවා. රිද්දවන්නේ නැතුව ජීවත් වෙන්න. රිදෙන්නේ නැතුව මේ ජීවිතේ ජීවත් කරවන්න ඇතුළ ගිනි ගන්නවා වගේ දැනෙන්න නේද අපිට තියෙනවා නිකම් නිකම් උණු වෙනවා වගේ නේද? ඒක කියන්න බෑනේ පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි නේද? ඇතුළ උණු වෙනවා වගේ තියෙනවා. යම් යම් දේවල් වලදී නිකන් රත් වෙනවා වගේ තියෙනවා. ඒක ඇත්තටම මේ වතුර උණු කරන්න පුළුවන් රත් වීමක් නෙවෙයි. <laughs> නේද? තාපය වැඩි වෙන රත් වීම නෙවෙයි. නමුත් ඒක නාම කොටසේ තියෙන රත් වීම. ඒක අපිට අතට ස්පර්ශ කරාට දැනෙන එකක්වත් ඇඟට දැනෙන එකක්වත් නෙවෙයි. ඒක හිතට තදින් දැනෙන ඉවසන්න අමාරු දරා ගන්න අමාරු රත් වෙන දැවෙන ස්වභාවයක්. ඉතින් මේ රත් වෙන දැවෙන ස්වභාවය ඒ ඒ පිච්චෙන ගතිය නැති කරගන්න අපි හරියට උපක්‍රම යොදනවා. උදේ නැගිට වෙලාව ඉඳන් හැන්දෑව නිදා ගන්න වෙලාව දක්වාම ඒකට තමයි උපක්‍රම යොදන්නේ. මොකටද? ආහා දඟලන්න එපා, හිරිදවන්න එපා, ඔහොම ඉන්න, ඉල්ලනේවා දෙන්නම් නේද? කැමති රූප පෙන්වන්නම්, කැමති සද්ද අස්සන්නම්, මාව පුච්චන්න එපා, මාව දවන්න එපා කියලා ඒකින්ද අන්න ඒ මේක දවයි මේක රිදෙයි කියන අදහස නිසාවෙන් මම මොකද කරන්නේ මේක සනසන්න පුළුවන් කට්ටිය ඉස්සරහා මං ඉන්නේ නිකන් බැගෑපත් වෙලා නේද මගේ හිත සනසවන්න පුළුවන් කට්ටියක් මම මට හැදිලා ඉන්නවා මේ ජීවිතයට ආවට පස්සේ එයාලා ඉස්සරහා මම හැම වෙලේම ඉන්නේ අනේ මට පරද වචන කියන්න එපා අනේ මට හිස් වචන කියන්න එපා අනේ මට හයියෙන් කතා කරන්න එපා මගේ ඉස්සරහා වැරදි වැඩ කරන්න එපා නේද කියලා බැගෑපත් වෙන්න වෙලා ඇයි අපි මිනිස්සු ඉස්සරහා උතර බැගෑපත් වෙන්නේ තමන්ගේම අය ඉස්සරහා ඇයි උතර බැගෑපත් වෙන්නේ කොහරිදෙන හින්දාද හිතරෙදෙන හින්දා නේද ඒ කියන්නේ හරියට නිකන් අර කඩුවක් අරන් මට කොටන්න එපා නේ මට කොටන්න එපා නේ මට හූරන්න එපාම නේද මට ගහන්න එපා කියලා මේ ශරීරයට දුක් දෙනකොට මිනිස්සු විලාප තියනවානේ සාමාන්‍යයෙන් ගත්තහම නේද කවුරු හරි පන්නගෙන එනවා නම් ගහන්න පන්නනවා නම් නේද ඔය දෙතිස් වද දෙන්න තැන් තියෙන්නේ නේද මොනවට හරි අල්ලන් ගිහලා හිරේ විලංගුවේ දාලා වද දෙන්නේ කසපහර ගහන්න එනවා පිහියෙන් අයින් දෙනවා ඒවා කරන්න එනකොට ඒ වගේ දරුණු දාමරිකයෝ ඉස්සරහා දරුණු දාමරිකයෝ ඉස්සරහා අපි මොකද කරන්නේ ඒ මිනිසුන්ට ඉස්සරහා ආයාචනා කරනවා කෑ ගහනවා විලාප තියනවා අනේ ගහන්න එපා අනේ රිදෙනවා එපා එපා කියලා කියනවා වගේ නේද මේ සංස්කාරයේ ඉස්සරහත් මොකද කරන්නේ සංස්කාරයන් අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාතිය ඥාතිය මිත්‍රයා හිතවත් කෙනා ආදරය කරන කෙනා කියන ඔක්කොම සංස්කාර. ඒ සංස්කාර ඉදිරියේ අපි මොකද කරන්නේ? දැඩි ආයාචනයකින් අනේ හිත රිද්දවන්න එපා අනේ හිත රිද්දවන්න එපා කියලා නේද? සිත රිද්දවා ගන්න ගන්න සිත රිද්දවන්න එපා කියලා ලොකු බැගෑපත් වීමක ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල දාන්න දවස් නම් සකස් කරමින් සකස් කරමින් ඉන්නවා. ඉතින් අන්න ඒ தত্ত্বය තමයි සංස්කාරයේ තියෙන්නේ. එයා මොන જાති කරත් මගේ හිත රිද්දන ස්වභාවය තියෙනවා. ඉතින් මේ ටික තේරුම් ගත්තේ නැති අපි මේක හැම වෙලෙම වෙනස් වෙන එකක්. මේක තේරුම් ගත්තේ නැති අපි මේ සංස්කාරයන් කරේ ලොකු බලාපොරොත්තු තියාගෙන නෑ මගේ හිතරිත් දාන්න නැති වෙයි කියලා එක එක ඒවා හදලා කලින් කරලා තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එහෙනම් අන්න ඒ තියෙන උත්සාහයෙන් අත මිදෙන්න තමයි අපිට ඕන කරන්නේ හිත නිදහස් කරන්නයි ඕන කරන්නේ. හිත නිදහස් කර ගැනීම සඳහා මෙහි තියෙන ඇත්ත తත්වය අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි අපි සෙන්සුලත් දාසේ කතා කරේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. දැන් තියෙන්නේ අද අපිට පටිපදා ඥාන දර්ශන සුද්ධිය ගැන කතා කරන්න. අපි අවසාන වශයෙන් කතා කරේ අපි හිමීන් සැරේ සීලයෙන් පිරිසුදු වෙලා චිත්තය පිරිසුදු කරගෙන, ධිට්ඨි විසුද්ධිය ඇති කරගෙන, කාංකා විතරණ විසුද්ධිය ඇති කරගෙන ඉස්සරහට එනකොට ආපු ලොකුම ගැටලුව ගැන ගිය සතිය පුරාවට කතා කරා. මොකද්ද ලොකුම ගැටලුව? වෙන ප්‍රශ්න වලින් බාධා ආවේ නැහැ. කාමචන්ද ආදී ඔක්කොම යටපත් කරගෙන මේ ඉස්සරහට ගියේ. සිත ඉස්සරහට අරගෙන ගියේ. නමුත් ලොකුම ගැටලුව තමයි ඒ අයි සාර්ථක බව නිසාම ඇතිවෙන ඕබාස පීති පස්සද්ධිය ආදී නේද සැපය නුවණ ඒත් එක්ක ඇතිවෙන වීරය ඒ හැම එකක්ම ගත්තාම ඒවා ඉදිරියේ අපි ඇලෙන ස්වභාවය ඒවාම අපි තණ්හාවක් විදිහට ඇලෙන ස්වභාවය ඒ කියන්නේ ආලෝකයේ ඇලෙනවා ප්‍රීතියේ ඇලෙනවා පස්සද්ධියේ ඇලෙනවා සුඛෙහි ඇලෙනවා ඥානෙහි ඇලෙනවා ඇලෙනවා විතරක් නෙවෙයි මගේ මේ දේවල් කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා මමයි ඒක කරේ කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා ඒ විතරක් නෙවෙයි මගේ පස්සද්ධිය මගේ සමාධිය මගේ උපේක්ෂාව කියලා අන් අයට මේ වගේ තත්යකටපත් වෙන්නට බෑ කියලා මාන්නයක් ඇති කරගන්නවා ඒ තණ්හා දෘෂ්ටි මාන්නත් එක්ක මොකද වෙන්නේ ඒ තණ්හා දෘෂ්ටි මාන්නත් එක්ක අපිට එතනින් එහාට යන්න බැරි වෙනවා කියලා අපි සාකච්ඡා කරා. නේද? එතකොට ඒ ටික මම හිතනවා මතක ඇති කියලා සාරාංශයක් වශයෙන්. එතකොට ඒ එහෙම සාකච්ඡා සාකච්ඡා කරලා ඒ ටිකෙනුත් ගැලවිලා ඉස්සරහට යන්න ඕනේ. අනිත් මේ ලෝකේ තියෙන ඔක්කොගේම ඇලි ඇලි තිබ්බ මේ හිත අවසානයේදී නිවන් දකින්න අවශ්‍ය කරන ගුණාංගයන්ම මගේ කොට ගත්තොත් තේරෙනව නේද? නිවන් දකින්න අවශ්‍ය කරන සිහියේ ඇලෙනවා. වීරියේ ඇලෙනවා. ප්‍රීතියේ ඇලෙනවා. පසද්දියේ ඇලෙනවා. හරිද? තීන මිද්දේ නැතිව තියෙන ආලෝකමත් ස්වභාවයේ ඇලෙනවා. ඒවට කියන උපක්ලේශ කියලා. ඉතින් ඒ කඩයි ඒ කඩයිම පන්න ගත්තාම කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙනවා. එතකොට යාර තේරෙනවා දැන් මේ මාර්ගය මොකක්ද කියලා යාර තේරෙනවා. මොකක්ද මාර්ගය මොකක්ද කියලා තේරෙනවා කියලා කිව්වේ නිවැරදි භාවනා මාර්ගයත් මෙන්න මේ தත්තර කිව්ව සෝවාන් මඟ කියන්නේ මෙන්න මේකයි කියලා සෝවාන් වෙන්න පෙර එයාට සෝවාන් මඟ කියන්නේ මේකයි කියලා වැටහීමක් තියෙනවා හරි එතකොට මේ தත්වයටපත් වෙන්නේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනටපත් වෙන්නේ අපි ඊයේත් මතක් කරා නාම රූප පරිච්ඡේදයෙන් පසුව නාම රූප දෙක දෙකක් විදිහට දැනන මට්ටමට අපේ හිත සකස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ තියෙන අපි මතක් කරා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ හේතු දක්නා වූ නුවණ ඊළඟ සම්මර්ෂණ ඥානය කියලා කිව්වා. බොහෝ වශයෙන් හීන ප්‍රනීත දුර අවිදුර සුකුම ඕලාරික අජ්ජත්තික බහිද්ද මේ විදිහට මේවා නොඒකුත් ආකාරයෙන් මේ සංස්කාරයන් මෙනෙහි කරනකොට ඒ සංස්කාරයන් ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කරනකොට ඔක්කොම නිකන් එක පිටක් කොට නාම රූප පරිච්ඡේදය වෙච්ච ස්වභාවයන් දැනීම ඒ වගේම හේතු සහ හේතුත් එක්ක දැනීම සහ ඔය විදිහට සම්වර්තන වශයෙන් ඒ ටික දැනෙනකොට ඊට පස්සේ ඇති වෙන తත්වය තමයි උද්‍යව්‍ය ඥානය. හරිද? දැන් අපි ඒ ටික ගැන වෙන වෙනම කතා කරනවා. උද්‍යව්‍ය ඥානයේ මූලික අවස්ථාව නෙවෙයි ප්‍රබල අවස්ථාවක් වෙනකොට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන. ඒ කියන්නේ ඒ මුලා වීම ටික සිද්ධ වෙන්නේ. ඒ මුලා වීම ටික සිද්ධ වුණ සිද්ධ නොවෙනකොට නොවන මට්ටමටපත් වෙනවම කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් තමන්ට සම්පාදනය කරගත්තා කියලා. එතනින් එහාට තියෙන උද්‍යව්‍ය ඥානය අපි බලමු මේ උද්‍යව්‍ය ඥානය දක්වා යනකොට මොනවද මේ ඥාන කියලා? අපි කියන නාම රූප පරිත්‍යාග ඥානය කියලා. හරි ඒක ගැන මම ඔයිට කලින් කතා කරලා තියෙනවා. මේක වෙනකොට හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත මොකද තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ ඥානයටපත් උනාද ඒ ඒ ඥානයන්ටපත් උනාද කියලා අපි හොඳින් අපිම තේරුම් ගන්න ඕනේ. ඒකින්ද මේ දවස්වල පැවරුම් අඩුයි. නේද? සඳුදා දවස් වුණාට පැවරුම් අඩුයි. මොකද පැවරුම් අඩු මේවා ඉතින් පවරන්න මේ අද දවසේ මේ කොටස කරන්න කියලා පවරන්න බෑ. නමුත් හැබැයි මේවා කෙරෙහි තියෙන පැවරුම් තමයි ඇත්තටම දැන් ඊයේ ඊ අපි අභිධර්ම වැඩසටහන පෙරේද දවසේ කතා කරපු ධර්ම කාරණා ටික මම නැවත මතක් කරනවා මම පංචශීලයේ ඉඳලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා තමන්ගේ සිත වර්ධනය කරන්නේ කොහොමද කියලා අපේ උරුමේ වැඩසටහනේ සාකච්ඡා කරා. එතකොට ඒවා නැවත නැවත ඇහිලා අපිට අපි උපරිම වශයෙන් අද ඇත්තටම මම හිතාගෙන ඉන්නේ කරන්න කියලා මේවා මේවා ඇහිලා Tamanගේ උනන්දුව මදිනා. හරි මේකෙන් ගැලවෙන්න තියෙන මේ අවස්ථාව. තමන්ගේ උනන්දුව මදිනම් නිවන් දැකීම සඳහා ශාන්තව අඩුම ගානේ මැරෙන්නව නේද? ශාන්ත සිතකින් මැරෙන්නවක්වත් මේ මේකේ තියෙන පීඩාකාරී තත්වයෙන් අත මිදලා මේවා අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා තමන්ගේ උනන්දුව මදිනම් අන්න ඒ උනන්දුව ඇති කර ගන්න ඕනේ. ඒ උනන්දුව ඇති කර ගන්න වෙනමම පාඨමාලාවක් තියෙනවා. හරිද? ඒ උනන්දුව ඇති කර ගන්න වෙනමම පාඨමාලාවක් තියෙනවා. මොකද කිසිම දෙයක් ඉබේ කෙරෙන්නේ නැහැ මේ සිතේ. හරිද? ඇයි මේ ලෝකයේ සමහර මිනිසුන්ට නිවන් දකින්න මෙච්චර උනන්දුවක් තියෙන්නේ? ඒ සිත්වල නිවන් දැකීම සඳහා උපදින කැමැත්ත. හරි? ඇයි සමහර අයට එහෙම උනන්දුවක් නැත්තේ? ඒ අයට නිවන් දැකීම සඳහා කැමැත්තක් උපදින්නේ හේතු හැදෙලා නැහැ. ඒකද යාලට ඒ ගැන කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳට බලා ගන්න වෙනවා මේක මෙතන තමයි රහස තියෙන්නේ. මම කොහොමද මේ தත්ත්වෙටපත් වෙන්නේ? මම කොහොමද මේ தත්ත්වයටපත් වෙන්නේ කියලා බලා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මට මේ නිවන් දකින්න කාරණා පිළිබඳ තීන විද්‍යාවක් තියෙනවා. හුඟක් වෙලාවට නිවන් දැකීම සඳහා කරන්න තියෙන වැඩ ගැන කුසීතකම උපදිනවා. සිල් රකින්න ඒවා පස්සට දානවා. භාවනා කරනවා විශේෂයෙන්ම පස්සට දානවා. ඒක නිවන් දැකීම කියන එක කවුරුවත් කියන හින්දාවක්වත් නැත්නම් වෙන කෙනෙකුට පේන්නවක්වත් සමාජ தত্ত্বය ඇති කරගන්න සමහර අය ඉන්න දැන් ඉතින් 50 පෑන්නා හරි 55යි 60යි දැන්වත් අඩුම ගානේ පන්සලකට සිල් ගන්න ගියේ නැත්නම් ගමේ මිනිස්සු මොනවා කියයිද? මේ දරුවොත් එහෙම කියන්නේ අම්මේ තාත්තේ දැන් යන්න තින්දා සිල් ගන්න යන්න ඕනේ. ඉතින් යනවා වෙන මොකටද මේ සිල් ගන්න යන්නේ? නිවන් දකින්න නෙමෙයි. වෙන එකක් තියෙන කාගේ හරි මෙහෙමක් තියෙන්නේ. එහෙම නැත්නම් දැන් ඉතින් ඊළඟ භවයට මොන හරි කරගන්න එපා. මේ නිවන් දකින්න නෙවෙයි. වෙන මෙහෙමමක් තියෙන එතන. නේද? ඊළ පින් කරගන්න ඕනේ. අර ඒවා එකක් තියෙන්නේ. අන්න එතකොට ඒක තමන්ගේ අතුලාන්ත උනන්දුවකින් එන එක නෙවෙයි. එතකොට හරිය නොකර බැරිකමට මොනවා කරන්නද ඉතින් පින් ටිකක් කරගත්තේ නැත්නම් ඊළඟ භවයේ දුක් තමයි. ඒකින්ද ඉතින් යන්න එපා මල වදේ දැන් ඉතින් දවසම ගන්නකො සිල් ගන්නකො ගිහිලා දැන් දවසම සිල් ගත්තාම බොහෝ පින් සිද්ධ වෙනවා කියනවා. කියලා එන්න ඒ වගේ අදහසකින් නම් අපි ධර්මය තුල ඉන්නේ ඒකෙදි අපිට මේ தත්ත්වයට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒක හින්දා ඉස්සෙල්ලාම හිත හදන්න ඕනේ. කොහොමද හිත හදන්න ඕනේ? නිවනට ඇලිච්ච සිත හදන්න ඕනේ. ඒ ඒ නිවන සාන්ත බව. හරි මේ වගේ නෙවෙයි දැන් මම ඉස්සෙල්ලා පටන් ගන්නකොට කිව්වා මේ ජීවිතයේ ඇත්තටම අපි කරන්නේ මේක මේ ඇතුළ නිදෝන එක නවත්ත ගන්න තියෙන වැඩ ටිකද නැද්ද? ඇත්තම කිව්වොත් ඒක නෙමෙයිද? ඒක සාන්තද? ඒක හරිය අසාන්ත ස්වභාවයක් තියෙන. එපා වෙලා තියෙන. හුඟක් අය කියන ওই කතාව. නේද? මම ඔකට හැමදාම අහන්නේ අපේ විශේෂයෙන් මව්වරුන්ගෙන් ගොඩක්ම හිතවත් යාළුවේ ඕන දෙයක් කියන්න පුළුවන් යාළුවේ තනියම හම්බෙච්ච වෙලාවක මොනවද කියන්නේ? සතිපට්ඨානය ගැනද? නැහැ. ප්‍රීතිය ගැනද? නැහැ. තනියම හම්බුනහම ගොඩක්ම හිතවත් යාළුවෙක් හුඟක් වෙලාවට කියවන්නේ මොනවද? දුක් කියනවා අඳෝනාව මම ඔකට කියන්නේ අඳෝනාව කියනවා පොඩ්ඩක් තා නේද අඳෝනාව කියලා මේ එහෙම වුණා මේ එහෙම වුණා අරම වුණා මෙහෙම වුණා මෙහෙමයි දැන් දැන් මෙහෙමයි ඉස්සර වගේ නෙවෙයි කිය ඔය රටේ නැතිව දරනවා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපි ඉන්නේ යම්කිසි පීඩා සහිත දුක් වර්ගයක් එක්ක ඉන්නේ ඒ දුක් තමයි මේ හිතත් එක්ක කරන සෙල්ලමය උතන තියෙන්නේ. හ්ම් බාහිර ලෝකයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මම හැමදාමත් ආය ආය මතක් කරන්නේ බාහිර ලෝකයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මේ හිත මගෙන් එක එක ඒවා ඉල්ලනවා දුන්න නැත්නම් රිදවනවා එච්චර කැටියෙන් කියනවනම් දුන්න නැත්නම් හොද්දට රිදවනවා ඒකින්ද මම ඉතින් දෙන්න ඕනේ මේ මේ අනිත් එක තමයි දුන්නාම හරියනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ වෙලාවකට අපි දෙනවා දැන් මම මෙහෙම කියන්න ගොඩාක් හිතවත් අය ගොඩාක් බැඳීමක් තියෙන කෙනෙක් ඉන්නවා එයා ළඟ නැත්නම් රිදෙනවද නැද්ද රිදෙනවා ළඟ ඉන්නකොට ළඟට ආපු ගමන් නම් හොඳයි. මේ පැයක් දෙකක් තුනක් යනකොට මොකද? අන්න දරුවෙක් විදේශගත වෙලා ඉඳලා අවුරුදු දෙකකින් විතර එනවා කියලා තියෙනවා. දැන් අම්මලා කවුරුත් හොයාගෙන ඉන්නේ. හරි අපේ කොයි වෙලාවෙද එන්නේ කොයි වෙලාවෙද එන්නේ පුදුම සන්තෝෂකින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඔන්න ආවා. හරි දැන් ආපු ආවා දැක්ක ගමන් බොහොම සතුටුයි. දැන් පහුවෙන්ද ඉතින් අම්මා කෑම ලොකු කෑමක් එහෙම ලෑස්ති කරගෙන. මෙන්න උදේම ලෑස්ති වෙනවා බලනකොට. කොහෙද යන්නේ? යාළුවෝ පේන්න කියලා තියෙනවා. මමත් මේක කැමැතිම දේවල් වගේක් හැදුවා. කරන්න දෙයක් නැහැ මම කලින් කියලා තිබ්බේ. නේද? ඊළඟට ආපු වෙලාවෙ ඉඳන් බලනකොට මොකේද? වැඩි කතා කරගන්නවත් බෑ එයාත් එක්ක. මොකද වෙලා තියෙන්නේ? ෆෝන් එකේමයි දිගටම. නේද? ටිකක් කතා කරනකොට නම් ආයෙ කෝල් එකක් එනවා. ඒකත් එක්ක කතා කරනවා ඕම් බලන් ඉන්නවා. ඒක වෙනකොට ආයෙ කෝල් එකක් එනවා. නේද? ඉතින් එහෙම බලාගෙන ගියාම දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ගොඩක් වෙනස් වෙලා. නේද දැන් ආවට පස්සේ දැන් වෙලාවකට අන්තිමට හිතනවා ගෙදර ඉන්න අයට මෙයා ආවට වැඩිය මෙයා ආවට වැඩිය හොඳයි ආවේ නැත්තම් කියලා එහෙනම් දැන් ආවට පස්සේ දුකයි එහෙම කී කී හිතාගෙන හිටියා දැන් ආවේ නැත්තම් හොඳයි කියලා හිතාගෙන හිටියේ හැබැයි ආපහු යන්න යනකොට ආය දුකයි නේද එතකොට මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ අර ළමයාගේ නෙවෙයි. මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කොහෙද? අපේ සිතේ තියෙන්නේ. හරිද? අපේ සිතේ මේ ඔක්කොම ගැටලු තියෙන්නේ ඔය වගේ දෙපැත්ත පැත්තට පොළේ ගහන ගතියක් තියෙනවා මේ සංස්කාරය. අපිව දෙපැත්තට අල්ල පොළේ ගහනවා. හරිද? ඉතින් ඒකින්ද අපිට ආයාචනා කර කර ඉඳ වෙලා තියෙනවා මේ ලෝකේ තියෙන දේවල් එක. අන්න ඒකින්ද අපේ හිත මේ පංචකාම සම්ප්‍රයත්‍යත් එක සාන්ත නැහැ. අනිත් එක හා එහෙම නැහැ කියන්නකෝ. එහෙම නැතුව මෙයා ඉතා හොඳට හිටියේ හිටියා කියන්නකෝ ඇවිල්ලා කිසිම දෙයක් නැහැ. අම්මා තාත්තා එක්කම ඉන්නවා කියලා ඒත් මොකද? කොයි වෙලාවක හරි වෙනස් වේද කියලා දුකයි ආය යනවන කියලා දුකයි නේද? ඒ දුකයි. මොනවා කරත් මේක මේ වෙන්න මේ වෙනස් වෙන ස්වභාවයෙන්දයි ඒ දුක. නැත්තම් ප්‍රශ්නේ නැහැ. ඔන්න වෙනස් වෙන ස්වභාවයෙන්දයි මේ දුක්ඛිත ගතිය කියලා කියලා තියෙන්නේ. හරිද? දුක් දුක් සහිත වෙන්නේ වෙනස් වෙන ස්වභාවයෙන්දයි. හරිද? වෙනස් වෙන ස්වභාවය තුළ සතුට උපදින වෙලාවල් තියෙනවා. අන්න එතන ওই ප්‍රශ්නයක් තියෙනවා. නේද? අනිත්‍ය නම් දුකයි කියන එක පටල ගන්නවා කට්ටිය. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවයේ සතුට උපදින ස්වභාවයක් තියෙන වෙලාවට. ඒයි හොඳ පැත්තට වෙනස් වෙනවනේ. ඒකට අපි හරි සතුටින් ඉන්නවා. නේද? ඇයි වෙනස් වෙන ස්වභාවයේදී උද්දාමයටපත් වෙලා සතුටින් ඉන්නේ? ඇයි? උද්දාමයටපත් වෙලා සතුටින් ඉන්නේ ඇයි අපි වෙනස් වෙන ස්වභාවයේදී? ඒක නැවත වෙනස් වෙනවා කියන එක අමතක වීම, නොදැනීම, අවිද්‍යාව නිසායි ඒ සතුට උපදින්නේ. හරිද? අවිද්‍යාව නිසා උපදින සතුට තියෙනවා මම ඔකට කියනවා ඉමිටේෂන් මාලයක් හම්බ වෙනවා මං හිතාගෙන රත්තරන් මාලයක් කියලා. ඒ කියන්නේ ඉමිටේෂන් මාල ඉක්මනට වෙනස් වෙනවනේ රත්තරන් මාල ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. ඒකද මං හරි සතුටින් ඉන්න බෑ. ඇයි මං හිතාගෙන රත්තරන් මාලයක් කියලා වටිනවා කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් එතන සතුට තියෙනවද නැද්ද? සතුට තියෙනවා. ඒක සැබෑ සතුටක්ද? නෑ සැබෑ වැරදීම නිසා උපදනා වූ සතුටක්. සැබෑම தත්ත්වය නම් යමක් වෙනස් වෙනවා නම් ඒක දුකයි. නේද? නමුත් ඒ වෙනස් වෙනකොට මේක නැවත වෙනස් වෙනවා. වෙනස් වීම පවත්තන්න බෑ කියන එක තේරුම් ගත්තේ නැති හින්දා අපිට සතුටක් උපදින ඒක වෙනස් වීම නිසා උපදින සතුටක් මේ වෙනස් වීම නිසා උපදින සතුටක් නෙවෙයි අවිද්‍යාව නිසා උපදින සතුටක් වෙනස් වීම නිසා උපදින සතුටක් නෙවෙයි අවිද්‍යාව නිසා උපදින සතුටක් හොඳයි එතකොට දැන් ඔය වගේ පීඩාකාරී తত্ত্বය නැහැ අපි මේ කෙලෙස් අයින් කරගන්නකොට ඒකින්ද නිර්වාණ සාන්තිය කියන එක ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ අපිට අපිට මේ ලෝකේ ඉන්නකොට අපේ පින්වත්නි නොයේකුත් ආකාරයේ සංස්කාරයන් ඇති වෙනවා දැන් බලන්න පාරේ බැහැලා යන්න බෑ අපිට අපේ කිසිම අවසරයක් නැහැ මම පාරට බැස්සා හරිද ඇයි මේ හැයක කනක වෙන ආහයක දියුක ශරීරයක කරන්නේ පාරට බහින්න ඕනේ ඒ ටික නැතුව බහින්න බෑනේ ඒ ටිකත් අරගෙන පාරට බැස්සට පස්සේ මම මෙහෙම කරලා බලනකොට මෙහෙම කරලා බලනකොට විතරක් නෙවෙයි එක තැනක ඉඳගෙන ඉන්නකොට කනට එක එක අරමුණු වෙනවා නේද බලනකොට ඇහැට අරමුණු ඇහෙන් අරමුණු වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොගෙම කොහොම හරි අරමුණු නැතුව හිටියත් මොකද වෙන්නේ? සිතට නොයේකුත් අරමුණු එනවා. ඒ අරමුණු එනකොට මොකද වෙන්නේ? ඒ අරමුණු වලට අදාළව ඒවා ඉෂ්ට වෙන්න පුළුවන්, අනිෂ්ට වෙන්න පුළුවන්, ස්ථානිෂ්ට වෙන්න පුළුවන් නේද? එතකොට මේ ඒ අරමුණු වලට අදාළව මගේ හිතයි ඉෂ්ඨාරම්මණය කියන එක ඉෂ්ඨාරමුණු හදාගෙන කැමැති අරමුණු හැදලා තියෙන්නේ කොහෙට සාපේක්ෂවද? තමාන්ට සාපේක්ෂව නේද? කෙනෙකුට ඉෂ්ට වෙන දේ තව කෙනෙකුට අනිෂ්ටයි. එතකොට අන්න ඒ ඉෂ්ට අනිෂ්ට අරමුණු එන හැටියට මොකද වෙන්නේ? සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා ඇති වෙනවා. මම මොකෝ කරගන්නේ. හරිද? එතකොට මේක මල්ල කරදරයක්. පාරේ යනකොට මම දන්නේ මෙහෙම කරලා මං හොඳ ඒවා බලන්න කියලා බලනකොට එතනම තියෙන නරක ඒවා පේනවා. නේද? හොඳ ඒවා ඇහුනොත් හොඳයි කියලා හිතා හිටියම නරක ඒවා එනවා. නවත්තන්නද? කන කන වහන්නද? හොඳ ඒවා ටික විතරක් අතට දාන්න මගේ කන්නේ නේද? හොඳ කන වගේ මං කියන දේ අහන්න හොඳ ඒවා ටික විතරක් අතුලට දාන්න නරක ඒවා ඔක්කොම අසවන්න නැතුව තියන්න අන්න එහෙනම් ඉතින් මගේ වසඟයට ගන්න පුළුවන් එහෙම පුළුවන්ද නෑ එපෑ දැන් ඉතින් මේ හම්බෙච්ච කන හැම වෙලේම වදිනවා ගෙරේ වදිනවා නිකම්ම හොඳ තාලත් වදිනවා නරකේවත් වදිනවා රිදෙනේවත් වදිනවා ඉතින් එතකොට මට අදාළ නැති මේ මල කරදරේ නේද කොටෝම කියන සංස්කාරයක් කියලා ඒ සංස්කාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම අත මිදීමමයි සැපේ සබ්බ සංඛාර සමතෝ සබ්බූ ප්‍රතිපදිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඔය විදිහට අපි ක්‍රමානුකූලව අපිට මේ කතා කරන ධර්මය ගැන අපි දැන් දවස් ගාණක් තිස්සේ කතා කරන ධර්මයත් එක්ක අන්න අර ටික අපේ තුල වැඩෙන්න ඕන. සංස්කාරයන්ගෙන් අත මිදීමක් තියෙනවා. හරිද? එතකොට ඒතං සන්තං ඒතං පණිතං යද්ද සබ්බ සංකාර සමත සබ්බූපතිපට්ඨිනි සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධේ ක්‍රමානුකූලව හිත මේ තණ්හාවෙන් අයින් කර ගැනීමේ වැඩ පිළිවෙලක් එන්නේ කියලා ඒක නැවත නැවත හිත හිත තණ්හාවේ තියෙන මේ ලෝකේ තියෙන වස්තු වල තියෙන ඊටාම පීඩිත தත්වය නැවත නැවත හිත හිත හිත හිත හිත හිත මොකද කරන්න ඕනේ අපි මේ නිවනෙහි හිත අලවා ඉන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න ඕනේ හැම වෙලේම ඇයි අපේ පින්වත්නි අපි මේ මහා දේවල් වගේක් කතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. අපේ දේවල් නෙවෙයි. හරිද? තව මොහොතකින් මාව මට ආය කල්ප ගානකට බුදු වදනක් අඩුම ගානේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනයක්වත් කල්ප ගානක් ආය ඇහෙන්නේ නැති වෙන තත්ත්වයට තව මොහොතකින් මාවපත් වීමේ අවදානම තියනවද නැද්ද? තව මොහොතකින් මාවපත් වීමේ අවදානම තියෙනවා. ඇයි? මැරෙයි. නේද? තව චුට්ටකින් මැරුණොත් ඒ මරණයත් එක්ක මාව වෙනත් තැනක නේද? තිරසංගත තැනක ඉපදුනොත්. ඒකත් එක්ක ආය මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ඉතාම කලාතුරකින් ලැබෙනකොට බුද්ධෝත්පාද කාලය නැති වේවි. මහා තිරසම් මිනිස්සු ඉන්න කාලයක් උදා වෙලා තිබුණොත් නේද? බලන්න රටක් ගත්තාම ඒ රටේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ඕන නිවැරදි තීරණද නැද්ද? නිවැරදි තීරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් හොඳට බලන්න නිවැරදි තීරණ නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ හොඳට බලන්න. මේ රට රටක් රටක තියෙන දැන් දැන් අපේ රට ගත්තම අපි විනිශ්චයෙන් ඉන්න ඕනේ. හරිද? අපි මොකද කරන්නේ? 160කට වැඩිය නරකම නරක මිනිස්සු හිටියොත්. මොහොතක් හිතන්න මේ මේ මේ භයානකම තේරුම් ගන්න. 160කට වැඩිය නරකම නරක මිනිස්සු ඉන්නවා. හරි? දැන් මෙයාලා සම්මත කරගන්නේ හොඳ ඒවාද නරක ඒවාද? නරකව සම්මත කරගන්න. හරිද? එතකොට නරක විදියට හැසිරෙන්න අවශ්‍ය කරන ඔක්කොම වැඩ පිළිවෙල හදා ගන්නවා. එදාට අපි හොඳින් හිටියා කියලා නරකේවත් ඇකින්න වෙනවා. නේද? දැන් නම් එහෙම වෙලා නැන්නේ. නේද? දැන් නම් එහෙම වෙලා නැහැ. ඒ වගේ මේ ලෝකයේ පින්නත් මේ බුද්ධෝත්පාද කාලයක් නැති කාලයකදී කුසලය කියන වචනයක්වත් නැහැ. හරිද මේ දැන් අපි කවුරුත් පාපයට බයයිනේ එකල්ට පාපයට බය නැහැ එවැනි කාලවල ඉපදුනම කොහොමද තියෙන්නේ මුර්ග සංඥාවෙන් ඉන්නේ වැඩිපුර තිරසන් සත්තු වගේ. ඇයි? කෙනෙක් මරුවට පාපයක් තියනවා කියලා දන්නේ නැහැ. ඒක එහෙනම් පොඩ්ඩක් ඇවිත් නිකන් ඉන්න ගමන් මරලා දානවා කට්ටිය. හැබැයි විපාක දෙනවා එහෙම. ඒක දන්නේ නැහැ කවුරක්වත්. හරිද? පොඩි තමන්ගේ තමන්ට පොඩි දෙයක් එහෙම එහෙ වෙනකොට මොකද කරන්නේ? දැන්ටත් ඉන්නවනේ අපි කියන්නේ කිසි ධර්මයක් නැති මිනිස්සු ඉන්නවා කියලා කියන්නේ. නේද? මේ මිනිසුන්ට වචනයක් එහෙම වෙන්න බෑ. නේද? කිසියම් තමන්ට විපාකයක්, අනුන්ට දුකක්, තමන්ට දුකක්, දෙදෙනාටම දුකක් මේ මොනවාක්වත් නෑ. තිරසංගත ජීවිත වගේ ජීවත් වෙන සමහර බටහිර රටවලුත් මේ වෙනකොට තියෙනවා. ඉතින් එවැනි එවැනි කාලයක අපි උත්පත්ති ලැබන්න පුළුවන් කල්ප ගානක් අපිට මේ ධර්මය නැති වෙන්න පුළුවන්. මේවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි ඊළඟට ඒ ඔක්කොටමත් වැඩිය ඊටත් වැඩිය හපන්. මම මේ ධර්මයේ තුලින් පෝෂණය වෙන්නේ නැත්තම් මාව තිරසංගත තත්වයකටපත් වුණොත් නේද? ආසන්නව භවයේදී තිරසංගත තත්වයටපත් වුණ විඳින්න වෙන දුක්ඛන්දරාව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේවා ගැන අපිට හොයනකොට නේද මම හැමදාම කියන්නේ බිහිසුණු මහා බිහිසුණු අති බිහිසුණු භයංකාර දේවල් වගේ අපේ නිවසේ සිද්ධ වෙනවා අපි දකින්නේ නැහැ. අපේ ගෙදර බෙල්ල කඩලා ලේවනවා. නේද? ඔළුවට කූරක් කරලා කූරෙන් ඇදලා නේද ඇඟේ තියෙන සාරේ උරා බොනු අපේ ගෙදර දන්නවද නේද අපේ ගෙදර බෙලි කඩනවා කට්ටිය බෙලි කඩලා ඉවර වෙලා මරලා අමුයෙන් අමුයෙන්ම අමුයෙන්ම ගිල දානවා දැන් ඔය කියනකොට බය වෙනවා කට්ටිය අම්මෝ හාමුදුරුවෝ අමනුෂ්‍යයන් ගැන දන්නවා ඇති අපි නම් දැකලා නැහැ නේද අපේ ගෙවල් වල එහෙම ඒවා වෙනවද කියලා හිතන එක පාට ඔව් අමනුෂ්‍ය තමයි මේ වැඩේ කරන්නේ මිනිස්සු නෙමෙයි දැන් කොහොමද මේ අමනුෂ්‍ය දැකගන්නේ අපේ ගෙවල් වල ඉන්න ඒ ඒ අර බලහත්කාරයෙන් ඔළුවට කට්ටක්කින් ගහලා ඇතුලේ තියෙන ඔක්කොම ලේවුරා බොන හරිද බෙලි කඩාගෙන පොඩ්ඩක් නැත්තම් අනිත් එක්කෙනාගේ බෙල්ල කඩාගෙන කන හරි බෙල්ලෙන් අල්ලලා කඩාගෙන කන අමනුස්සයෙන්ද දැකගන්නේ කොහොමද සාමාන්‍ය ගෙදර ඉන්න මනුස්සයා ඒ ඒ බිහිසුණු අති බිහිසුණු සිද්ධි අපේ නිවසේ නිබඳව සිද්ධ වෙනවා කොහෙද බලන්න ඕන බිත්තිය දිහා බලන්න හොඳට හරි බිත්තියේ ඉනෝ කූණු තඩියෙක් බලන්න හරි බලන්න මොකටද ඉන්නේ කියලා නේද පුංචි සමනලෙක් කියලා වහපු ගම කොහෙද කොහෙද කල්ලා කඩන්නේ බෙල්ල කඩන්නේ නේද පොඩ්ඩක් තන් ගියා අල්ලගත්තා බෙල්ලෙන් අල්ලගත්තා නේද හ්ම් ආය ආරය දඟලන දඟලන දඟලන මුකුත් කරන්න බෑ සටපට සටපට ගාලා දෙපැත්තට ගැහුවා නේද අමු අමුවේ ගිල්ලා ඊළඟට බලන්න මේ පුංචි සතාව අහුවෙන තැන නේද සමහරලාට අපේ ගෙදරම ඉන්නවා මම එකයි පිටිය දිහා බලන්න කිව්වේ නේද දිගට දැලයිලා ගත්ත මකුළුවේ මේ සතා දන්නේ නැහැ මේ සතා මේක හරහා යන්න ගියා ගිය ගමන් වැදුනා වැදිච්ච ගමන් දැඟලුවට හරියන්නේ නැහැ කොච්චර එතකොට මෙනවා නේද අපි කියලා හිතන්නකො මේ සතා ලොකු අඬු තියෙන එක්කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ මගේ වටේ ඔතනවා මෙහා මාව සම්පූර්ණයෙන්ම අත් හොල්ලන්න බැරි වෙන කකුල් හොල්ලන්න බැරි වෙන්නේ ඔතලා ඔතලා ඔතලා මොකද කරන්නේ? අයිනවා. ඇනලා ඇතුලේ තියෙන ඔක්කොම ටික උරා බොනවද නැද්ද? රොඩ්ඩ ඉතුරු වෙනකම් ඔක්කොම උරා බොනවා. මේ තමයි සසර බිහිසුණුකම. අපේ බිත්තිය දිහා හරියට බැලුවා නම් අපිට සසර තියෙන භයානකම තේරුම් ගන්න පුළුවන්. හරි සසර භයානකම බලාගන්න බිත්තිය දිහා බලන්න. නේද? දැක්කේ නැහැ. ඇයි? අපි බැලුවේ බිත්තිය දිහා නෙවෙයි. බිත්තියේ පල්ලෙහෙන් කැබිනට් එකට තියලා තියෙන රූප වාහිනිය දිහා බලාගෙන හිටියා. ඒකද බිත්තිය බලන්න වෙලාවක් ආවේ නැහැ. ඔව් ඒක ගැඹුරු කතාවක්. ඒ කියන්නේ රූප වාහිනී කතාව නේ අපිට තියෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණයන් හින්දා අපිට මේ ලෝකේ තියෙන සසර භයානකම තේරෙන්නේ නෑ. සසර මෙවැනි අධික දුක් සහිත තැන්. සසර කියන්නේ අධික දුක් සහිත තැන්. සත්වෝ හරියට ඉතා පීඩිත දුකකින් වෙදිලා ඉන්න සත්වය ඉතින් ඔන්න ඔය විදිහට නිවනේ තියෙන එවැනි தත්වයකටපත් වෙන්නේ නැහැ නිවන් දකින්න කියන. සෝවාන් පලස්ත පුද්ගලික අය කවදාකවත් සතර පායි වැටෙන්නේ නැහැ. මේවා ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදා ගන්න ඕනේ. තමන්ගේ හිත ඉක්මනින් පෙරලා ගන්න ඕනේ. මං කොහොම හරි මේ කෙලෙස් වලින් අයින් වෙලා එක පැත්තකින් මේ කෙලෙස්ින්ද නිබඳව මට දුක් විඳින්න වෙලා තියෙනවා. තව පැත්තකින් කෙලෙස්ින්ද මට හරියට වැරදි කෙරෙන තත්වයකට මාවපත් වෙලා තියෙනවා. එහෙනම් කොහොම හරි මම මේ කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ මේක කරන්න ඕන වැඩක්. අද අමාරුයි. අද මට එකපාරටම හිතනකොට අමාරුයි. මං කැමති දේවල් වලින් මට බැඳීම් තියෙන දේවල් වලින් අයින් වෙනවා කියලා හිතන්නවත් බෑ. නමුත් හැබැයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ ටික ටික ටික ටික මේවායින් අයින් වෙන ආකාරය ගැන අපි ගොඩක් කතා කරා. එහෙනම් අද පොඩි පැවරුමක් තියෙනවා. මොකද ගැඹුරු ධර්මයක් මේ දවස්වල කතා කර කර ඉන්නේ. ඒකින්ද අද අපිට තියෙන පොඩි පැවරුමක් ඒ තමයි නිවනේ නිවන් දැකීමේ තියෙන නැත්නම් විරාග தත්ත්වයට පත්වීමේ තියෙන ආනිසංසත් එසේ නොවුනහොත් මේ ජීවිතයේ තියෙන භයානකම සසර භයානකම තිරසංගත ජීවිත නේද പ്രേත භූත අසුර ආදී තැන්වල තියෙන මහා දුක්ඛ ස්කන්ධයන් අපි බොහෝ කතා කරලා තියෙනවා නේද പ്രേත වස්තු විවාණ වස්තු තියෙන ආකාරයට ඒවා ගැන නැවත නැවත මෙනෙහි කරලා මම දෙකක් තුනක් කියන්නම් ඕන සමහර പ്രേතයෝ ඉන්නවා කියලා තියෙනවා අඩි ගාණක් උසයි ඉතා විශාල ඉහළයි ගොඩක් උසයි මේ සත්තුන්ගේ ආහාර විදිහට දැනෙන්නේ. දැන් බලන්න අපිට කොච්චර බඩගිනි වුණත් ලස්සන පිරිසිදු, ඉතා පිරිසිදු නිකන් ලස්සන පාට, කොළ පාට ලස්සනට තියෙන තනකොළ පිට්ටනියක් තියෙනවා. ලා තනකොළ හැදිලා තියෙන්නේ. කොච්චර බඩගිනි වුණත් නිකන්වත් හිතෙන්නේ නැහැ <laughs> කිසිම විශේෂයක් නෑ අපිට කවදාකවත් තනකොළ කන්න හිතෙන්නේ නෑ ඒ අපිට ඒක ගෝචර ආහාරයක් නෙවෙයි ඒ වගේම හරකෙකුට ගත්තාම අපි බොහෝම රසයෙන් භුක්ති විඳින ආහාර එයා ළඟට ගිහින් දුන්නා කියලා එයාට ආහාරයක් විතර දැනෙන්නේ නැහැ. ඒක නේද? අපිට ආහාර විදිහට දැනෙන දේවල් තව සතෙකුට ආහාර විදිහට දැනෙන දේවල් වෙනස්. ඒ වගේම പ്രേතය භූතය මලයක් වින්නවා බොහෝ පව කරගත්ත අය ඒකට මේ ලෝකේ සමහර අයට ආහාරයක් විදිහට ඇතුළට ගන්න හිතෙන්නේ මනුස්ස කටකින් පිට වෙන කෙල සෙම සොටු ආදී විතරයි. හරිද? ඒවා වැටුනහමත් බොහෝ දෙනෙක් ඇතුළේ පොර කනවා කියලා කියනවා. ඒ තරම් අර උස කට්ටිය මෙහෙම එකක් දැක්කම මොකද වෙන්නේ? හිමින් හිමින් හිමින් හිමින් නැවෙනවා මේකට. හරිද? නැවෙනකොට මොකද වෙන්නේ? අර වේදිලා ඉවරයි. හරි ඊයේ තරම් දුකද මේවා කියනකොට හිතයි අප්පෝ ඕව නෑ මේ ලෝකේ කියලා. ඒ තමයි ගෙම්බාගේ ක්‍රමය. නේද? ගෙම්බා මොනවද හිතාගෙන ඉන්නේ? ලිඳ තමයි ඔක්කොම කියලා. හරි මේ වෙනකොට විද්‍යාඥයෝ මේ තාක්ෂණික විද්‍යාඥයෝ කියලා තියෙනවා මාන 11ක් තියෙනවා කියලා. මේ ලෝකේ මාන 11ක් හඳුනා ගන්න පුළුවන් කියලා. හරි මාන කියලා කියන්නේ අපිට පේන්නේ තුනයි. මොනවද? උස, දිග, පළල. එතකොට මුලදීම හොයාගත්ත චතුර්මානයක් තියෙනවා කියලා. චතුර්මාන කියන්නේ අපේ ඇහැට ගෝචර නැහැ. අපේ නහයට ගෝචර නැති ගඳ ගඳ ආදී බල්ලන්ට ගෝචරයි. අපේ කනට ගෝචර නැති ශබ්ද, සියුම් ශබ්ද සහ ලොකු ශබ්ද අපිට ඇහෙන්නේ නැතිව බල්ලන්ට එහෙනම් අපේ ඉන්ද්‍රියන් අනුව තමයි අපිට පොඩි කොටසයි හම්බෙලා තියෙන්නේ මැඩියාගේ ලිද. නේද ලිදේ ඉන්න ගෙම්බ දන්නේ ලිද ගැන විතරයි නේ වගේ අපි දන්නේ අපිට පේන ටික ගැන විතරයි නේ ලෝකේ. එහෙනම් නොපෙනෙන දේවල් බොහෝමයක් තියෙනවා මහා නුවණ ඇත්තෝ ඒවා දැක්කා දැකලා දේශනා කරා ඉතින් ඔන්න ඒ වගේ പ്രേත പ്രേතව භූතව ඔය වගේ ඉන්න සමහර සත්තු ඉන්නවා කියලා තියෙනවා. සොහොනේ මලමිනියක් දැවෙනකොට උරනවා තෙලක් එතකොට ඒක කොච්චර චූටි වෙලාවක් තියෙන්නේ. අන්න ඒ ටික විතරයි ආහාරයට ගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් එනකම් බලන් ඉන්න ඕනේ. හරි. මේ ඔක්කොම දුක් මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප ආදිය සිද්ධ කිරීම. නේද? ඒකින්ද මේ සියලු දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ සියලු දුක් සිද්ධ වෙන්නේ උපාදානෙ හින්දා. අපේ හිතවල එක එක දේවල් උපාදානය වෙලා නැත්නම් අධික තණ්හාවක් නැත්නම් ප්‍රාණඝාත කරන තරම් වුමනාවක් එන්නේ නැහැ. අදත් ආදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච කරන වුමනාවක් එන්නේ නැහැ. කේලම් කියලා බිඳවන්න වුමනාවක් එන්නේ නැහැ. කොහොම තියෙන උපාදාන නේද හේතුවෙන්. ඉතින් ඒවා ටික ටික ටික ටික ටික ටික අඩු කරගන්න වැඩ පිළිවෙල තමයි අපි මෙච්චර දවසක් මේ කතා කරන්නේ. එතකොට හැම ඒවා මෙනෙහි කරලා තීරණයක් ගන්න මම සංසාර ජීවිතයේ මේ තියෙන අධික දුක් එක පැත්තක මගේ අනිත් පැත්තෙන් මේ සාන්ත වූ නිර්වාණ සාන්තියට ළඟා වෙන මාර්ගය මේ දෙකම ගණන් නැතුව මම මොකද කරන්නේ නේද මේ දෙක වෙන වෙනම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ මගේ හිතේ නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් කෙලස් තියාගෙන කෙලස් බර්ත ජීවත් වීමේ ආදීනවත් හොඳට මෙනෙහි කරන් පින්නත් මේ මෙනෙහි කරනකොට අපේ හිත මොකද වෙන්නේ ටික ටික ටික ටික ටික ටික ටික ටික බර වෙනකොටද හරි කොහොම හරි නිවන් දකින්න ඕන කියලා. මම හුඟක් අයගෙන් නිකමට ප්‍රශ්නයක් අහනවා. ඊයේ දවසේ නිවන් දකින්න මොකද කරේ කියලා. ඊයේ දවසේ මොනවද කරේ? පෙරේද දවසේ මොනවද කරේ? ගිය සතියේ මොනවද නිවන් දකින්න කරේ? දැන් සමහර කට අපිට සමහර දේවල් කරා අපි ගිහින් භාවනා කරා අපි සිල් රැක්කා එහෙම කියනවා. මම එතකොට අහනවා ඇද්ද? ඒ කරපු ටික ඇද්ද? මදි කියනවා. මදි නෙවෙයි හොඳටම මදි කියනවා. ඇයි ඒ කරන්නේ නෙවෙයි කෙරෙන්නේ කෙරෙන්නේ නැත්තේ ඇයි ඒ පැත්තට අලවා වාසය කරන සිත නැති නිසාවෙන් ඒ පැත්තට අලවා වාසය කරන සිතක් නැති නිසාවෙන් ඔන්නේ ගැටලුකාරී තත්ත්වය අපිට උද්ගත වෙලා තියෙනවා එහෙනම් ඔකොටෝම ඉස්සලා කරන්න ඕනේ මොකද්ද නිවන් දකින්න පෙළඹවන හිතක් සකස් කිරීම අපි සැරෙන් සැරේ අදිස්ථාන කරනවා. කරදර එනකොට අදිස්ථාන ගන්න. හැම පැත්තෙම රිදෙනකොට එපා වෙනකොට තියෙන ඉන්නකො මං කොහොම හරි නිවන් දකිනවා. හරිද ආයෝක මතක් වෙන්නේ? සමහර මාස දෙකක් විතර ගියාට පස්සේ නැත්නම් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ. නැත්නම් බණක් ඇහෙනකොට. ඒකින්ද අපි අපේ ජීවිතයේ ඇත්තටම හැම වෙලේම හිත නිවනට බර වෙච්ච නිවනට ඇලිච්ච සිතක් බවට පත් කරගන්න ඕනේ මේ ටිකේ මේ දවස් ටිකේ කතා කරපු මාතෘකාත් එක්ක තමයි අපිට මේ තත්ත්වෙටපත් වෙන්න හිතෙන්න ඕනේ හරි එහෙම හිතුණොත් තමයි අපිට මේ ගමන යන්න පංචශීලයෙන් පටන් අරගෙන පංචශීල ආරක්ෂා කරගෙන මේ ගමන යන්න පුළුවන්කම ඇති වෙන්නේ යන්නේ එහෙම වුණාම තමයි හොඳයි දැන් අපි යනවා මේ ඥානය කියන එක මොකද්ද හෙට දවසේ ඉඳන් අපි නව මහා විදර්ශනා ඥාන ටික සාකච්ඡා කරනවා එතකොට මේ මේ ඥානය කියන්නේ මොකක්ද කියලා අපි හොඳට හොඳට තේරුම් ගත යුතු තියෙන මොකක්ද මේ නුවණ කියන එක නැත්තම් මේ දැන් උදයව්වේ ඥානය කියලා කියනවා නේද ඊළඟට බංගානුපස්සනාව කියලා කියනවා හරි බයතුප්පට්ඨාන කියලා කියනවා මේවා කියනකොට මේවා කියන්නේ විදර්ශනා ඥාන කියලා හරි විදර්ශනා ඥාන කියනකොට මොකද්ද මේ විදර්ශනා ඔතන කියනකොට ඔය ඔය ඇවිල්ලා අනුපස්සනා තත්ත්වයට ගිය අවස්ථාවක් ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් තමන්ගේ මනසට ගෝචර වෙන මට්ටමට හැදිලායි දැන් මේ තියෙන්නේ. ඇයි? නාම රූප පරිච්ඡේදෙදි මම ඒක පැහැදිලි කරා. එහෙනම් පරමාර්ථ ධර්මයන් කියලා කියන්නේ නාම પરම්පරාව වේදනාව කියන්නේ පරමාර්ථ ධර්මයක්. සංඥාව කියන්නේ පරමාර්ථ ධර්මයක්. සංකාර කියන්නේ පරමාර්ථ. ඒ වගේ පරමාර්ථ ධර්ම අපේ මනසට ගෝචර වෙන තත්යකට පත් වෙලා ඉන්නේ තියෙන්නේ. හරිද? අන්න ඒ ගෝචර වෙන තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ අපේ මනසෙන් ඒවා අත්විඳින්මින් ඉන්න වෙලාවල් අන්න ඒකෙදි තමයි මේ නාම પરම්පරාව රූප પરම්පරාව විඳිලා පේන්නේ. ඒ කියන්නේ විඳිලා පේනවා කියන්නේ ඇහැට පේනවා වගේ නෙවෙයි. මෙහි තියෙන ඇතිවීම නැතිවීම සම්පූර්ණ තමන්ගේ මනසට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඥානය බවට පත් වුනහම මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඒ தත්තට පත් වෙලා නම් Tamanටම හොයාගත්ත හැටි Tamanගේ தත්තට පත් වෙලාද කියලා. හරි? කොහොමද හොයාගන්නේ? මෙන්න මෙහෙම. අපේ ගෙදර කෙනෙක්ව මැරිලා කියලා මට ආරංචි වෙනවා. කොහේ හරි තැනක අනතුරකින් මැරිලා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මිනි පෙට්ටියක දාලා ගේනවා, සීල් කරපු මිනි පෙට්ටියක දාලා මේ මිනිහ ගේනවා ගෙදර. දැන් මම දැනගත්තට මැරිලා කියලා. දැන් අඬනවා, අදඩනවා, වැළපෙනවා. පාන්ති කුල දෙනවා ඔක්කොම කරා. නමුත් හැබැයි මට සමහර වෙලාවට හිතෙනවා මෙයා මැරිලා නැද්ද දන්නේ නැහැ. ගොඩ වැඩ කරනවා. ඒ වැඩ කරන හැම වෙලාවෙකම මෙයා මැරිලා මැරිලා මැරිලා මැරිලා මැරිලා කියන සිතුවිල්ල දින්නේ නෑ. අනිත් සිතුවිලි වල ඉන්නවා. නේද? මෙයා මැරිලා කියන සිතුවිල්ල හැම වෙලෙම නෑ. හ්ම්. හැබැයි මෙයා මැරිලා නෑ කියන සිතුවිලිත් ඔය අතර වාරේ එනවා. එන්නේ මොකද දැකේ? නැති හින්දා. දැන් මම මොකද කරන්නේ මේ සැකය දරා ගන්න බැරුව අර කොහොම හරි කරලා හොරෙන් අර පෙට්ටි විවර කරලා බලනවා. බලපුවා මට තේරෙනවා මෙයා තමයි කියලා. දැන් බලන්න වෙනදී දැන් එයාට ආය එක සැරයක්වත් හිතවිල්ලක් එනවද මෙයා මැරිලා නෑ කියලා එන්නේ නෑ හැම වෙලෙම ඉන්න මෙයා මැරිලා මැරිලා මැරිලා කියන සිතුවිල්ලද නෑ එහෙම නෑ නේද හැම වෙලෙම ඉන්න මෙයා මැරිලා මෙයා මැරිලා මෙයා මැරිලා කියලා අදා සිතුවිල්ලද නෑ වෙන වැඩ කරගන්නවා නේද අනිත් පැත්තත් එක්ක කතා කරනවා සමහරවිට මෙයාගේ දේවල් ගැනමත් වැඩ කටයුතු කරනවා හැබැයි මෙයා මැරිලා නෑ කියලා සිතුවිලි මාත්‍රයක්වත් එන්නේ එන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ නාම රූප පරිච්ඡේද ඥානයේ ප්‍රතිච්ඡ කෙනා නැත්නම් උද්‍යව්‍ය ඥානයේ ප්‍රතිච්ඡ කෙනාට හැම වෙලෙම මේ උද්‍යව්‍ය තුලම නැහැ. හැම වෙලෙම මේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන කියන තැන නැහැ. හැබැයි ඇති වෙනවා නැති වෙනවා නැති අදහසක් කවදාකවත් පහළ වෙන්නේ නැහැ ඒ ඥානය තියෙන තුරු. ඒ ඥානය පිරිහෙන එකක්. ඒ ඥාණය තියෙන තුරු ඒකට කියනවා සිහිය පවත්වා ගැනීම කියලා. හරිද? එතකොට ඒ ඥාණය තියෙන වෙලාවේ අපි හිතමුකෝ දැන් සංස්කාරයන්ගේ විනිවිදි යන ගතිය. හරි හැම වෙලේම විනිවිදි යන එකට කියනවා බංගාණු පස්සනා ඥාණය ඉපදුනා කියලා. ඒ තැනත්තා භාවනාවේ යෙදලා ඉන්න වෙලාවෙත් අනිත් වෙලාවෙත්. හරිද? එයාට හැම වෙලාවකම පින්නත් මේ ඉතින් ඉතින් අම්මත් එක්ක ඉන්නවා තාත්තත් එක්ක ඉන්නවා සහෝදරයත් එක්ක ඉන්නවා මේ වැඩේ කරගෙන යනවා. හරිද? හරියට දැන් ඔතෙන්ටම ගන්නකොට එක උදාහරණ දේ දුන්න කියලා. දේ දුන්න දකින්නකොට අපිට හැම වෙලේම මතක් වෙනවද මේක වෙනස් වෙනවා හැම වෙලේම කියලා. එහෙම අවශ්‍යතාවය නැහැ ළමයිත් එක්ක එකතු වෙලා කට්ටියත් එකතු වෙලා දේ දුන්න. නැත්නම් හඳ කියන්නකෝ. හඳ දකින්න හැම වෙලේම හඳ මේ පැත්තේ ඉඳන් ඇවිල්ලා මේ පැත්තට බහිනවා. හඳ දකින හැම වෙලෙම ළමයිත් එක්ක තුල හඳ පෙන්නන හැම වෙලෙම අපිට අදහසක් තියෙනවද? අපිට හැම වෙලෙම අදහසක් තියෙනවද? හඳ හැම වෙලේ අනේ හඳ හැම වෙලේ මේ බැහැගෙන යන්නේ කියලා ඒක ඒ මතකයේ තියෙනවද හැම වෙලේම? නෑ එහෙම නැතුව හඳ හඳ රස විඳිනවා නේද? හඳ ගැන කතා කරනවා හඳ කියන සින්දු කියන රටේ ඉන්න තියෙන හඳත් එක්ක පිස්සු පිස්සු ගොඩක් තියෙනවා. නේද? තිබුණට එක සැරයක්වත් අදහසක් එනවද අපිට? හඳ එක තැනක නැවතිලා තියෙනවා කියලා. චූටි කාලේ ආරෙන්න නෑ. එහෙනම් අන්න ඒක එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? අපි ඒක ප්‍රත්‍යක්ෂ කොට දන්නවා හඳ හැම වෙලෙම ගමන් කරනවා මේ පැත්තට කියලා. අන්න ඒ වගේ තමයි. ලෝකයේ ඉන්නවා එයා. හරි ඒ ඥානෙ ඉදිරිච්ච කෙනා ඉන්නවා. කොහොමද ඉන්නේ? සාමාන්‍ය වශයෙන් ඉන්නවා. හැබැයි හැම වෙලෙම මෙතන මේ තියෙන රූප කාලාපය, මෙතන තියෙන සිත් අහවල් අහවල්ලාගේ ආදරය අහවල් අහවල්ලාගේ තරහ ඊර්ෂියා ක්‍රෝධය මගේ ළඟ ඇති වෙනවා ඒ ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක ප්‍රතිවිරුද්ධ ඇති වෙනවා නැති වෙනවා නෙවෙයි කියන අදහසක් එන්නෙම නැහැ හරිද ඇති වෙනවා නැති වෙනවා කියන එකට නෙවෙයි කියන අදහසක් එන්නේ නැහැ කොයි වගේද අන්න අර හඳ වගේ තේරෙනවද මම කියන එක ඒ ඥාණය පහළ වුණාම ඒ කියන්නේ අපිට ගොඩාක් බලාපොරොත්තු ඇති වෙන්න පින්නත් මේ ඕකේ ඕක ප්‍රතිවිරුද්ධ අදහස හින්දා. කෙනෙක්ගෙන් අපිට ආදරයක් ලැබෙනවා කියන්නකෝ. ඒ ආදරයක් ලැබෙනකොට අපිට තියෙන අදහස මොකද්ද? මේ අපේ හිත යටින් දැන් තදින් අපිට ආදරයක් ලැබෙනවා නම් අපි බලාපොරොත්තු වෙච්ච කෙනෙක්ගෙන්ම අපිට හැම වෙලේම හිතෙන්නේ මොකද්ද? ඔය කොට ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැති පාටයි කියලා 아무තු උපකල්පනයක් තියනවද නැද්ද අපේ හිතේ? අන්නේ උපකල්පනයේ අනුමානයේ හින්දා මට ඒක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හරිද? අර බලන්න මම අර කිව්ව අදහසට විරුද්ධ එකක්ද නැද්ද? ඒක එක දිගට තියෙන එකක්. ඒක ඇති වෙනවා නැති වෙනවා කියන ලක්ෂණයක නෑ කියලා හිතෙන හින්දායි මට බලාපොරොත්තු ඇති වෙන්නේ. හැබැයි උද්‍යව ඥානයට ආපු කෙනාට එහෙම නෑ. අර ආදරේ විඳිනවා වින්දට හැම වෙලෙම දන්නවා මේක ඇති වෙනවා කියලා. හැම වෙලෙම දන්නවා මේක වෙනස් වෙනවා මේක නැති වෙනවා කියලා. හරිද? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙනම් ඇති වෙනව නැති වෙනව කියන එක කියන ඥානය පහළ වුණා කියලා කියන අන්නේ ඒක ඒකට ප්‍රතිවිරුද්ධව අර වගේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ ඒ කියන්නේ කෙලෙස් වලින් අයින් වෙනවද නැද්ද හිත ඒ දන්නවා ඒක ඒක දන්න හින්දායි නේද අන්න එහෙම ක්‍රමානුකූලව ඒ ඥානය දක්වාපත් වුණාට පස්සේ අපේ සිත හැසිරෙන ආකාරය ගැන අපි හෙට දවස් සාකච්ඡා කරනවා ඉතින් මෙච්චර උතුම් තත්වයකටපත් වෙන්නටයි අපිට මේ ධර්මයේ තියෙන හැම දෙයකින්ම අත මිදලා එතකොට මේකේ තේරුම එහෙනම් දැන් හොඳට තේරෙන්න ඕන. සාමාන්‍ය ජීවිතය ගත කරන්න බෑද එහෙම කෙනෙකුට? පුළුවන්නේ. ඇයි? හැම වෙලෙම ඇති වෙනව නැති වෙනව කියන එක නෑනේ. හැබැයි බලාපොරොත්තු ඇති වෙන්න ගියොත් ඇලෙන්න ගියොත් ඉක්මනට මතක නෑ. ඇලෙන්න දෙයක් නෑ. ඇයි? මේක ඇති වෙනව නැති වෙනව කියලා මතක නෑ. හරිද? ඒ කියන්නේ කෙලෙස් අයින් කරලා තියෙන කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව හිත කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව හිත විසින්ම ඒක ආවරණය කරලා තියෙන අවබෝධයෙන් හින්දා ඒක තමයි අවබෝධ ඥානය කියලා කියන්නේ කොච්චර වටිනවද කියලා කල්පනා කරගන්න ඕනේ. අපේ මුළු ජීවිතේ අපි මේ දේ කරගත්තේ නැත්නම් සසර කොච්චරනම් අපිට දුක් විඳින්න වේද කියලා කියන්න පුළුවන්කම නැහැ. ඒකින්ද ඒ ඒ වටිනාකම තේරුම් අරගෙන අපි අද දවසේ එහෙනම් මොකක්ද අපි පැවරුමකුත් තියෙනවොන්න නේද? නිවනට නිවනට යෑමේ තියෙන නිවන් දැකීමේ තියෙන ආනිසංසත් නිවන් නොදැකීමේ තියෙන ආදීනවත් අද දවසේ හොඳට මෙනෙහි කරන්න ඕනේ. හෙට ධර්ම දේශනාවට ප්‍රථම ඒ දේ කරගන්න ඕන ටිකක් වැඩිපුර මෙනෙහි කරන්න අද හැන්දෑවරු ගොඩක් වැඩිපුර මෙනෙහි කරන්න මම නිවන් දකින්නම ඕනේ කියන හැඟීම උපදින තුරු ඔන්න කොන්දේසියකුත් තියෙනවා කොච්චරලා කරන්නේ දන්නේ හරිද මම කොහොම හරි නිවන් දකින්න ඕන කියලා අර සසර භයානකම් බොහෝ දේවල් අරගෙන ඔය ඇක්සිඩන්ට් වෙච්ච ඒවා දැකලා ඇති කපල කොටල මරලා දාපු ඒවා දැකලා ඇති නේද ඒ උදාහරණ ගන්න ජාති වශයෙන් දුක් විඳින ඒවා ජරා ජාති වශයෙන් කියන්නේ මව් ගර්භයේ විඳින දුක් හ්ම් ඊළඟට එළියට ඇවිල්ලා ළමයෙක් විඳින දුක් අසනීපෙහිඳ විඳින ජාති ජරා ව්‍යාධිහිඳ විඳින දුක් පිළිකාර වල තවනු ඒකුත් තැන්වල මිනිස්සු ව්‍යාධිහිඳ හිඳ විඳින දුක් ඒ වගේම ඇක්සිඩන්ට් වගේ දේවල් හිඳ විඳින දුක් මරණයන් හිඳ විඳින දුක් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම කැමැති දේ නුලගේ මේ මේ මේ වගේ පීඩිතව දුක් විඳින ගොඩ දේවල් මතක් කරන්නේ මේ ඔක්කොම මටත් උරුම වෙන්න තියෙන ඊට කඩ ඕ ඕන තරම් තියෙනවා සංසාර ජීවිතේ තිරසංගල් ජීවිත, പ്രേත භූත අසුරතයන්, නිර සත්තු ගැන මෙනෙහි කරන්න, ඒ වගේම නිවන් දකින්ද පිළිපන් කෙනා ගැන මෙනෙහි කරන්න, රහතන් වහන්සේ ගැන මෙනෙහි කරන්න, නිවනේ තියෙන සාන්තභාවය හොඳට මෙනෙහි කරන්න, එද මේ තියෙන කරදරකාරී තත්ත්වය නැති බව අපි ඉස්සලා කතා කරපු ගොඩ දේවල් මෙනෙහි කරන්න. එතකොට මොකද වෙන්නේ අපේ හිත දන්නේම නැතුව අපේ හිත අපිට කියන්න පටන් ගන්නවා නිවන් දකින්න නිවන් දකින්න නිවන් දකින්න කියලා ඒ හැඟීම උපදින වාර ගන්න ගොඩක් වැඩි වෙනවා. එතකොට ඒත් එක්ක අපි මේ දවස්වල කතා කරන ධර්මය ඇහෙනකොට මේක ගොඩක් ලොකු වමනාවක් ඇති වෙනවා කොහොම හරි මේ தත්තරටපත් වෙන්න ඕන කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව මේ පින්නන්ත හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට ඒ උතුම් අවස්ථාව ලැබෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් සමග එකතු වෙලා ධර්ම සාකච්ඡා කරමින් මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසගේ ප්‍රතිබර දායකත්වයේ හේතුවෙන් ඉතින් මේ අය වෙනුවෙන් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරන්න අපිට මේ නිවසට මේ ධර්ම දේශනාව රැගෙන ආපු මේ දායකත්වයේ දරපැත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති